අද දවසේත් ප්‍රතිවේක්ෂා වැඩසටහන අලුත් දවසකින් අලුත් සතියකින් මෙලෙසින් අපි ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සදහවතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 38 වන සතිය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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ සුද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ අපි සිතන ආකාරය අපිට හිතෙන ආකාරය සකස් කරගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරපු විදිහට එහෙම සකස් කරගත්තාම තමයි අපිට මේ ලෝකය පිළිබඳව රත් වෙන දැවෙන පිච්චෙන සිතුවිලි ඇති වෙන එක නවතින්නේ එහෙම නැත්නම් මතක් වෙන මතක් වෙන දේවල් හින්දා දකින දේවල් හින්දා අහන දේවල් හින්දා විඳින දේවල් හින්දා අපේ හිත රිදෙන පිච්චෙන දැවෙන ස්වභාවයක් තියෙනවා. තනි වුණාම උනත් සැනසීමකින් තනි වේලාවක්වත් ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තනි වුණාමත් මොකද වෙන්නේ? නොයේකුත් දේවල් මතකයට එන දේවල් හින්දා දැවෙන පිච්චෙන ගතියක් ඇතුළාන්තයෙන් දරා ගන්න බැරි ගතියක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි නොදක ඉන්න බැරි, නොඅසා ඉන්න බැරි, නොවිඳ ඉන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් මුළු ජීවිතේම සමහර දේවල් ගැන හිත හිත හිත හිත ඒ දේවල් හඹාගෙන යමින් ජීවත් වෙලා අවසානයේදී මරණ මංචකයේ කිසි දෙයක් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවෙත් උත්සාහයක් ගන්නෙ තව එක සැරයක් හරි මං කැමති දේවල් දකින්න මං කැමති දේවල් අහන්න මං කැමති දේවල් විඳින්න වෙන් වෙන්න බැරුව මේ ලෝකයෙන් මැරෙනවා වෙන් වෙන්න බැරුව මැරෙනවා කියලා කියන්නේ තණ්හාවක් තියාගෙන මැරෙනවා කියන එකයි තණ්හාව කියන හිතේ උපදින නොදැක ඉන්න බැරි නොඅසා ඉන්න බැරි නොවිඳ ඉන්න බැරි තත්ත්වයක තියෙන හැඟීම් තමයි මේ දැනුත් තියෙනවා නම් ඒවා ඒ දේවල් තමයි ඊළඟ භවය සකස් කරන්නේ. ඊළඟ නැවත භවයක උත්පත්තිය ඇති කරන්නේ. ඉතින් මේ එවැනි භවයක උත්පත්තියක් ඇති කරාට පස්සේ ඊ타ත්ම දුෂ්කර ජීවිතයක් නැවත ආයෙ ලැබෙන්නේ මව කුසයක වැටගෙන ඉඳීමත් ඒත් එක්කම එතෙන් එතනින් පස්සේ මව කුසයෙන් බිහි වුණාට පස්සේ ඒ පුංචි ශරීරයක් අරගෙන ඒ ශරීරය තනියම වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න අවුරුදු 15ක් 20ක් විතර යනවා. එතෙක් කල් කාගේ හරි රැකවරණයක් අතර තමයි ඔක්කොම සිද්ධ කරන්න වෙන්නේ. ඉතින් අන්න එහෙම ඊටාම දුෂ්කර තත්යකට මේ ජීවිතය පත් වෙනවා පින්වත්නි මේ අපි හරියට නිවැරදිව අපේ සිතේ තියෙන තණ්හාව අයින් කරගෙන නැත්තම් තණ්හාව තිබ්බා කියලාත් ඇති වැඩක් නැහැ. ඇයි එකම දේ කීසරයක් බලන්නද එකම සේ කීසරයක් අහන්නද එකම සේ කීසරයක් විඳින්නද ඉතින් ඒ ඉවරක් නැතුව ඉවරක් නැතුව මොකද එහෙම වුණොත් එහෙම එක දිගට මේ විඳින්න විඳවන්න වෙනවා. ඉතින් ඒකින්ද ඉවරක් වෙන්නේ නැහැ. ඒකින්ද දිගටම කරදරකාරී තත්ත්වයන් වලටපත් වෙනවා. ඉතින් මේ தත්වයන් යටතේ තමයි අපි අපේ ජීවිතය નિවැරදිව සකස් කරගන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබෙන්නේ. මේ ලැබිච්ච ධර්මයට අනුව අපි අපේ කටයුතු සම්පාදනය කරගත්තොත් අපිට ඇත්තටම මේ උරුම වෙලා තියෙන ධර්මයට අනුව කටයුතු සම්පාදනය කරගත්තොත් සැනසෙල්ලේම සුවදායකව ජීවත් වෙන්න පුළුවන්. මේ අරමුණ ඇතුව තමයි අපි කළ යුතු දේ ගැන පැහැදිලි විග්‍රහයක් සිදු කරේ සත්‍යවිසුද්ධිය පිළිබඳව දැන් සති හතක් පුරාවට ඊට පස්සේ ඒ සත්‍යවිසුද්ධිය සම්පාදනය කරගන්න සිත පිරිසිදු කරගන්න ඕන කරන ප්‍රධාන ගුණාංග තුන පිළිබඳ සති තුනක් සාකච්ඡා කරා වීරය නුවණ සහ සිහිය පිළිබඳව දැන් අදින් පස්සේ අපි ආරම්භ වෙන්නේ අර සත්‍යවිසුද්ධිය කියන කොටසේම තවත් වටිනා කොටසක් ඒ ඒ කතා කරපු මාත්‍රිකාව හරියට නිකන් ඒක ක්‍රියාකාරකම නම් සත්‍යසුද්ධිය ක්‍රියාකාරකම නම් ප්‍රතිඵලය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාකාරකමත් ප්‍රතිඵලයත් අතර තියෙන අත්‍යවශ්‍ය කාරණා තුන තමයි සිහිය, නුවණ, වීරිය කියලා කියන්නේ. සිහිය, නුවණ, වීරිය කියලා කියන්නේ ඒ සත්‍යසුද්ධිය ඇති කරගන්න අත්‍යවශ්‍යන කාරණා ප්‍රතිඵල ටික තමයි ප්‍රතිඵල කියලා කියන්නේ ඒකේ තවත් කෝණයකින් මේ සත්‍යසුද්ධිය දිහා බලන්න ඕනේ. විසුද්ධිහත සම්පාදනය වෙනකොට අපේ තුල අපි යම් මට්ටමකට අපේ වර්ධනය සිද්ධ කර ගැනීම පිළිබඳව අපිට කොයි විදිහකට මේක වර්ධනය වෙලා තියෙනවද මෙන්න මේක තමයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කියන එක තේරුම් කරවන්න තමයි තවත් පැතිකඩකින් ධර්ම අවබෝධය දිහා බලන්නයි සූදානම් වෙන්නේ මේ දින සති හතක් පුරාවට අපි මේ ටික කරගෙන යනවා ඒ තමයි අදින් පටන් ගන්න අනිත්‍යානුපස්සනා සතියක් අනිත්‍යානුපස්සනාව ගැන අපි සාකච්ඡා කරනවා මේ සත් පළවෙනි සතිය ඊට පස්සේ දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියන අනුපස්සනා හත බොහෝම ප්‍රවේශයෙන් අපේ පින්නන්ත ඇත්තෝ අපිට පුළුවන් හැටියට මේ ගැඹුරු ධර්ම කාරණාව අපි විග්‍රහ කරන්න උපරිම වශයෙන් උත්සාහ ගන්නවා. ඉතින් අපේ පින්නන්ත අය උත්සාහ කරන්න ඕනේ මේත් එක්ක අපේ ජීවිතයට මේක කොහොමද එකතු කරගන්නේ තමන්ගේ ජීවිතයට කියලා ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි බලමු ආනාපාන සති භාවනාව ගත්තහම මේ භාවනාවේ භාවනාව යෙදিলা තියෙන ගිරිමානන්ද සූත්‍රය අපි ගිරිමානන්ද සූත්‍රය සැලකිල්ලට ගත්තොත් අන්න ඒකෙදි තියෙනවා එකම සූත්‍රය ගත්තහම පටන් ගන්න ගිරිමානන්ද සූත්‍රයේ අපේ අත දන්න සංඥා 10ක් තියෙනවා මේකේ පළවෙනියෙන් තියෙන සංඥාව තමයි අනිත්‍ය සංඥා ඊළඟට මේකෙදි නවවෙනියට හම්බෙන සංඥාව තමයි ඔව් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන එක. එතකොට එහෙනම් අනිත්‍ය සංඥා කියලා එහෙම තියෙනවා පස්සේ තියෙනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා. ඒකෙන් පස්සේ අපිට හම්බෙන එක තමයි ආනාපාන සතිය. කිරිමාන සූත්‍රයේ ආනාපාන සතිය කොටස් හතරකට කිරිමාන සූත්‍රය බෙදලා තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන ධම්මානුපස්සන කියලා. මේකේ ධම්මානුපස්සනාවේ මේ හැම එකටම පියවර හතර ගන්න තියෙනවා ගිරිමානන් සූත්‍රයේ. කායානුපස්සනාවට පියවර හතරයි, වේදනානුපස්සනාවට පියවර හතරයි, චිත්තානුපස්සනාවට හතරයි, ධම්මානුපස්සනාවට හතරයි. එතකොට පළවෙනි 12 ඉවර වෙලා 13 වෙනි එක තමයි පියවර 13 වෙනි පියවර තමයි අනිච්චානුපස්සී අනිච්චානුපස්සීව ආස්වාස ක්‍රමයෙන් හික්මනවා ප්‍රාස්වාස ක්‍රමයෙන් හික්මනවා කියන එක. අනිච්චානුපස්සී අසසිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්සිකාමීති සික්කති කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත්‍යානුපස්සීව හුස්ම ගනිමින් හික්මනවා හුස්ම හෙළමින් හික්මනවා කියලා. તો දැන් අපිට ඕන වෙනවා මොකක්ද මේ අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ? අනිත්‍ය සංඥාවත් අනිත්‍යානුපස්සනාවෙත් තියෙන වෙනස මොකක්ද කියලා. දැන් මේක සති හතේම කියවෙන හින්දා මේක අපිට තේරෙයි ඉස්සරහට යද්දි නමුත් දැන් කිය යුතු තියෙනවා. ලොකු ගමන් මල්ලක් තියෙනවා කියලා හිතන්න. අපි මේ ගමන් මල්ල දකිනවා. දැන් අපි හඳුනාගන්නේ ගමන් මල්ලක් කියලා. එතකොට මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපිට අදහසක් නැහැ. මේ කවුරු හරි මොන හරි කියලා තියෙනවා මේක ඇතුලේ මේ වගේ දෙයක් තියෙනවා කියලා නමුත් අදහස නැහැ. අපි මේ ගමන් මල්ල ලෙහලා බලනවා. ලෙහලා බලනකොට මේක ඇතුලේ පෙට්ටි පෙට්ටි වගේක් තියෙනවා. දැන් අපි එක දෙයක් දැනගන්නවා. මේ ගමන් මල්ලේ ගමන් මල්ලේ තියෙන පෙට්ටි වගේක් කියලා විතරයි. පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ පෙට්ටි විවර කරලා බලනවා. විවර කරලා බලපුවාම ඔන්න එතකන් දැන් අපි දැනට කියන්නේ ගමන් මල්ලේ තියෙන්නේ පෙට්ටි. එතරම් දන්නේ. කවුරුහරි අහුවොත් කියන්නේ මේකේ පෙට්ටි වගේක් තියෙනවා කියලා. විවර කරන බලනකොට කුඩා කුඩා මලු වගේක් තියෙනවා ඒක ඇතුලේ. දැන් කියනවා අපි කහ පාටයි කියලා කියනකොට කහ පාට කුඩා කුඩා මලු වගේක් මේක ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්න දන්නේ. දැන් අපිට අදහස එන්නේ කුඩා කුඩා මලු වර්ගයක් තියෙන ගම මල්ලක් තියෙනවා කියලා ලොකු. නේද? අන්තිමට මේ කුඩා මලු ලෙහලා බලනවා. බලනකොට සීනි හරි පරිප්පු හරි මොනවා තියෙනවා කියන්නේ. දැන් කවුරු හැවොත් මේ මොන ගම මල්ලද කියලා අපි කියන්නේ පෙට්ටි තියෙන එකක් කියලාද? කුඩා මලු තියෙන එකක් කියලාද? නැත්නම් සීනි තියෙන එකක් කියලාද? කියන්නේ මේක සීනි තියෙන ගම මල්ලක් කියලා කියන්නේ. අන්න ඒ වගේ ඇත්තටම තියෙන දේ හොයාගන්න නම් එතකොට දැන් ඉතින් සීනි කිව්වම සීනි පැණි රහයි කියලා දන්නවා ඔක්කොම දන්නවා. ඇත්තටම ඇත්තටම ඇත්තම தත්ත්වය මොකද්ද කියලා හොයාගන්න නම් මිනිස්සෙගේ ශරීරය තුල දැන් අර ගමන් මල්ලේ තිබ්බ කුඩාම ඒකක පිරික්සලා බලුවා අපි. නේද? කුඩාම ඒකකයේ දක්වා විවර කරගෙන විවර කරගෙන ගියා. අන්න ඒ වගේ අපේ ජීවිතය කියලා ගත්තහම දැන් අපිට මම මගේ කියලා අදහසක් තියෙනවා. මේ ජීවිතය ගැන හිතනකොට මම ඒක මම කියලා හිතනකොට එකපාරට මම මම කියලා අදහසක් තියෙනවා. එතකොට මේ මම කියන අදහස හැම වෙලෙම එක වගේ දන්නේ තියෙන්නේ. දැන් අපි කියනවානේ මම කියලා කියනවනේ. ඉතින් අපි කියනවානේ මම මම මේ වගේ මම කවුද කියලා දන්නේ නැතු කී කියනවනේ. අපි යනවා ගොඩාක් ඉගෙනගත්ත ගොඩාක් ධනය තියෙන ගොඩාක් බලය තියෙන පිරිසක් ළඟට යනවා. හරි ගොඩාක් ඉගෙනගෙන තියෙන අපිට වැඩිය ඉගෙනගෙන තියෙන හොඳට ධනය තියෙන බලය තියෙන කට්ටියක් ළඟට යනවා. වැදගත් කියලා කියන කට්ටියක් ළඟට යනවා. ඒ ගිහාම මම ගැන මට දැනෙන්නේ කොහොමද? පුංචි කෙනෙක් විදිහට දැනෙනවා මං හරි දුර්වල කෙනෙක් විදිහට දැනෙනවා මට මොකුත් කරගන්න බැරි කෙනෙක් විදිහට දැනෙනවා නිකන් ඇකිලිලා ඉන්න මමක් නේද එතකොට? හරි. ඊට පස්සේ අපි යනවා අපිට වැඩිය දුප්පත් අපිට වැඩිය බලයෙන් අඩු, ධනයෙන් අඩු, ඉගෙනගෙන නැති යම් කිසි ටිකක් මොකුත් හරි දන්නේ නැති පිරිසක් ළඟට යනවා. ගියාම මම කොහොමද? දැන් බලන්න ඕන මම ඉන්න හැටි දැන් එතන නිකන් ටිකක් ලොකුවට 아무තු විදිහට ඇවිදලා 아무තු විදිහට කතා කරලා එහෙම තමයි ඉන්නේ. දැන් එක වෙලාවක මම ගොඩාක් ලොකුයි. තව වෙලාවක මම ගොඩාක් පොඩි. කෝකද ওই දෙකෙන් මම? කෝකද ඔය එකෙන් මම කියලා අපි විමසලා බැලුවොත් එහෙම හිතා ගන්න බෑ. එක එක එක එක වෙලාවට මේ මම කියලා මට දැනෙන එක වෙනස්. ඒ විතරක් නෙවෙයි. හැමෝම තමන්ගේ ජීවිතේ මම මේ වගේ කියලා හිතාගෙන ඉන්නවා. Tamanට දැනෙනවා. නේද? මම මේ වගේ කෙනෙක් කියලා දැනෙනවා. මේ ලෝකේ ඉන්න කාට හරි අපිට අපිව අපි මට මාව මෙන්න මේ වගේ කියලා දැනෙන ගතියක් තියෙනවා මගේ. ඒක මේ ලෝකේ කාට හරි මට මාව දැනෙන විදිහට මාව දැනෙනවද දන්නේ නැහැ. කිසිම කෙනෙක් එහෙම ඉන්න විදිහක් නැහැ. එහෙනම් මට මාව දැනීම කාට විතරයිද? මං මං ගැන හිතාගෙන ඉන්න විදිහට මේ ලෝකෙ කිසි කෙනෙක් මං ගැන හිතන්නේ නැහැ. එහෙනම් මං මං ගැන හිතාගෙන ඉන්නවා විදිහක් මං මෙහෙම වෙන්න ඇති. මගේ පෙනුම මෙහෙම ඇති. මගේ මං ගැන අනිත් අය හිතන්නේ මෙහෙම වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්නවනේ. අන්න ඒ හිතාගෙන ඉන්න විදිහ කාට විතරයිද? මට විතරයි. ඉතින් වැඩක්ද? නේද? එතකොට ඒ වගේ මේ මං කියන එක, මගේ කියන එක ඒ දේවල් ගැන අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මම මගේ කියන එක ගැන ගැටලුවක් තියෙනවා. මෙන්න මේ තියෙන මොකක්ද මේ මම මොකක්ද මේ මගේ කියන්නේ කියලා. එහෙනම් අර හරියට නිකන් අර ලෙහෙලා තියෙන ලෙහෙලා නැති අර ඇතුළ විමසලා බලපු නැති මල්ලා ඒක ඇතුලේ තියෙන සීනි නම් කෙනෙකුට කියන්න පුළුවන් මේක ඇතුලේ පරික්කය ඇති. මේක ඇතුලේ තේකොළ ඇති. වෙන වෙනම කියන්න පුළුවන්. ඒ වගේ දැන් මං ගැන මං කතා කරන්නේ එක එක කෙනාට මාව දැනෙන්නේ වෙන විදිහකට. මටත් මාව දැනෙන්නේ එක එක වෙලාවට එක එක විදිහට. එහෙනම් මාව හොයාගන්න මොකද කරන්න ඕනේ? මේක අස්සර කිඳා බහලා මේක බලන්න ඕනේ මොකද්ද කියලා. එහෙනම් මේකේ තියෙන මේක බෙදාගෙන යනවා. ඉතින් ඕම බුදුරජාණන් වහන්සේ අජ්ජත්තික ශරීරය තමන්ගේ කියලා දැනෙන. අජ්ජත්තික කියන්නේ තමන්ගේ කියලා දැනෙන තමන් දැන් මම මගේ කියලා අපි දැන් කියේ. ඒ වගේ තමන්ගේ කියලා දැනෙන මේ ශරීරය තමන්ගේ කියලා දැනෙන කොටස ශරීරය විතරක් නෙවෙයි නාම රූප දෙකක් වෙනවා ශරීරය සහ සිත කියලා දෙකක් තියෙනවා අන්න ඒවා බෙදලා බලන්න කියනවා අන්නේව බෙදාගන්න දිහා තමයි බෙදෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කොටස් හතරකට බෙදෙනවා. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට බෙදෙනවා. ඒ තමයි කුඩාම එකක. අපේ ජීවිතයේ තියෙන ඔක්කොම ටික අරගෙන කුඩාම එකක වලට බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් ශරීරයේ තුර වෙන්නේ රූපය, රූප කලාප ඊට අමතරව වේදනා වගේක් තියෙනවා සංඥා කියලා જાතියක් තියෙනවා සංකාර කියලා જાතියක් තියෙනවා විඥානය කියලා තියෙනවා ඔය පහ ඇරෙන්න වෙන මොකක්වත් මෙතන නැහැ ඒ තමයි කුඩාම ඒකකය ඒතර අන්න ඒ කුඩාම ඒකකයේ ඒකක වල තියෙන ලක්ෂණ හරියට අර ලොකු මල්ල ලෙහෙලා බලලා අන්තිමට අපි කියවනේ පෙත්ති තිබ්බා ඒවත් ලෙහෙලා බලුවා ඊට පස්සේ ඒක ඇතුලේ කුඩා මලු වර්ගයක් තිබ්බා ඒවත් ලෙහෙලා බලපුවම අන්තිමට සීනි හම්බුණා කියලා එතකොට දැන් දැන් ලොකු මල්ලට අපි කියන්නේ සීනි මල්ලක් කියලානේ. ඊට කලින් කිව්වේ පෙට්ටි මල්ලක් නේද? කුඩා මලු වලින් මලු වර්ගයක් තියෙන මල්ලක් කිය කීට කියලා දැන් සීනි මල්ලක් කියලා කියනවා ඒකට. ඒ හරියට කුඩාම ඒකකයේ දක්වාම අය සීනි වල දැන් බෙදලා බලන්න දෙයක් නැහැ. ඒක බෙදලා බලන්න ඒක දිගහැරලා බලන්න දෙයක් නැහැ. අන්න එහෙම නැවත දිගහැරලා බලන්න දෙයක් නැති වෙනකන් අපේ ශරීරයේ බෙදුවොත් කොටස් පහක් තියෙනවා. ශාරීරික ක්‍රියාකාරීත්වයන් මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහ අරගෙන ඒ පහේ තියෙන ලක්ෂණ පිරික්සන්න ඕනේ. හරියට සීනි පැන් රහයි වගේ ඒ පහේ තියෙන ක්‍රමවේද, ඒ පහේ තියෙන ලක්ෂණ, ඒ පහ මොනවද කියලා පිරික්සනකොට අපිට හම්බෙනවා රූපයේ ස්වභාවය, වේදනාවේ ස්වභාවය, සංඥාවේ ස්වභාවය, සංකාරයේ ස්වභාවය සහ විඥානයේ ස්වභාවය ලැබෙනවා. හරි? එතකොට අන්න ඒ ලැබෙන ස්වභාවයන් වල අපිට හම්බෙන්නේ සීනි නම් පැණි රහයි කියලා හම්බෙනවා වගේ අපිට හම්බෙන ලක්ෂණ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හම්බෙනවා අන්න ඒ විදිහට මේ පහ පිරික්සනකොට ඒ ඒ පහේ එකක තියෙන අනිත්‍ය ලක්ෂණය බැලුවොත් බලන වෙලාවට එන්න ඒ බැලීමට කියනවා අනිච්චානුපස්සනා කියලා. හරිද? එතකොට ඒ පහෙන් එකක තියෙන අනාත්ම ලක්ෂණය බලන වෙලාවට කියනවා ඒ පහ පහේ ලක්ෂණ පිරික්සලා අනාත්ම සංඥාව උපදවා ගන්නකොට කියනවා අනත්තානුපස්සන. දුක්ඛ ලක්ෂණය උපදවා ගන්නකොට කියනවා දුක්ඛානුපස්සන. කලකිරීම ඇති කරගන්නකොට කියනවා නිබ්බිදානු පස්සන. ඒ පහින්දම විරාගයේ Nirodhe ඇති කරගන්නකොට කියනවා විරාගානුපස්සන, Nirodhanupassana. ඒ පහේම තියෙන ඇලීම සම්පූර්ණයෙන්ම අයින් කරගන්නකොට කියනවා පටිනිස්සග්ගානු පස්සනා කියලා. එතෙක් අනුපස්සනා නැත. හරිද? ඒ කියන්නේ අර ගමම් මල්ල දැකලා ඒ ගමම් මල්ල ගමම් මල්ල විදිහට දකිමින් ඉන්නවා. එතකොට දැන් අපි හිතමුකෝ අම්මා කියලා. අම්මා අනිත්‍යද නැද්ද? අපි කියන අපේ අම්මව අනිත්‍යද නැද්ද? අපේ අම්මා අනිත්‍යයි. ඇයි අම්මා වෙනස් වෙනවා? අම්මගේ සිතත් වෙනස් වෙනවා, කයත් වෙනස් වෙනවා. එතකොට හැම වෙලෙම අම්මගේ හිතයි කය දෙකම වෙනස් වෙන. ඒකෙන්ද අම්මා නිට්ටයව ඉන්නේ නැහැ. ඒකෙන්ද අම්මා අනිත්‍යයි. අම්මා අනිත්‍යයි කියන එක අනිත්‍යානුපස්සනාවට වැටෙන්නේ නැහැ. ඒක මොකද්ද? අම්මා පිළිබඳ උපදින අනිත්‍ය සංඥාව. හරිද? අම්මාගේ ජීවිතය කුඩා කෑලි වලට අර ලොකු ගමන් මල්ල ලිහලා බලනවා වගේ අම්මගේ ජීවිතේ අපි බෙදලා බලනවා. අම්මගේ ජීවිතේ බෙදලා බලනකොට අපිට එතනත් හම්බෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප අන්න ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් අම්මව බෙදා හරිමින් අන්න ඒ ටිකේ අනිත්‍ය ලක්ෂණය අපි කොයි වෙලාවක හරි පිරික්සනවා නම් අන්න එතකොට කියනවා අනිත්‍යං පස්සනා කියලා. එතකන් තියෙන අනිත්‍ය සංඥාව. ඒතර අම්මගේ ඒ පරමාර්ථ ධර්මවල අනාත්ම ලක්ෂණය පිරික්සනකොට අපි කියන අනාත්තානු පස්සනා කියලා. ඒවා විදි විදිය ගිහිල්ලා ඇති වෙන දුක් පිළිබඳව. දුක්ඛ දුක්ඛය, සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය කියලා තියෙන දුක් පිළිබඳව අපි යමක් විමසනකොට පංචපාදානස්කන්ධෙහි එතකොට කියනවා දුක්ඛානු පස්සනා කියලා. එතකොට අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මේක තමයි අන්තිම විසඳුම. ඇයි මේක මෙහෙම කරන්න ඕනේ කියලාත් අදම තේරුම් ගන්න ඕනේ. හරිද? අපිට යම්කිසි හැඟීමක් ස්ථීර වෙන්නේ අපි හිතමු මෙහෙම. දැන් අර වගේම තව උදාහරණයක් ගන්නයි මම යන්නේ. පාසලක ඉන්නවා ළමයි. කණ්ඩායම් කණ්ඩායම් කණ්ඩායම් ඉන්නවා. හරිද? අපිට කියනවා මේ පාසලේ ඉන්න ළමයින්ගෙන් මේ පාසලේ ද්‍රවිඩ ළමයින්ගෙන් මේ පාසල තොරයි කියලා දැනගන්න කියලා. එහෙම නෑ කියලා ද්‍රවිඩ ළමයි මේ පාසලේ නෑ. ඔක්කොම ඉන්නේ සිංහල ළමයි කියලා දැනගන්න කියලා කියනවා. අපි ගිහිල්ලා පන්ති වල නිකන් පන්තියක් දිහා බලනවා පන්ති වශයෙන් බලනවා ද්‍රවිඩ පන්ති තියනවාද කියලා. හරිද? එහෙම නෑ. එතකොට හුඟක් ඒවා සිංහල උගන්නගෙන යනවා. අපි හිතනවා එහෙනම් හරි සිංහල තමයි ඔක්කොගේම උගන්වන්නේ. එහෙනම් මේකේ මේ ද්‍රවිඩ ළමයි නෑ කියලා හිතනවා. හරියයිද? ස්ත්‍රීරම කියන්න පුළුවන්ද එහෙම? සිංහල විතරක් උගන්වන දැක්කහම උගන්වන දකින අපි ලැලුවේ නිකන් මේ ද්‍රවිඩ උගන්වන පන්ති තියෙනවද කියලා විතරයි බැලුවේ. එහෙම බලපුවම අපිට ස්ත්‍රීරම කියන්න බෑ. ද්‍රවිඩ ළමයි නෑ කියලා සිංහල උගන්වන තැනක හරි ද්‍රවිඩ ළමයි ඉන්න පුළුවන්. නේද? එහෙනම් අන්න ඒ වගේ අපි මේ අනිත්‍ය ලක්ෂණය මුළු සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය ලක්ෂණය තියෙනවාය කියන එක දැනෙන්න නම් තේරෙන්න නම් අපි මේක ඕලාරික වශයෙන් තියෙන ලොකු කොටසක විතරක් අනිත්‍ය මෙනෙහි කළා බෑ අම්මා අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා අම්මා කියන ක්‍රියාවක් එතන සිද්ධ වෙනවා ඒක අනිත්‍යයි කියලා නිකන් අපට අම්මා ඉතින් අනිත්‍යයි කියන්නේ අම්මා ඉන්නවා අම්මා ටික දවසක් යනකොට නැති වෙනවා අම්මා වෙනස් වෙනවා කාලයක් යනකොට තමයි ඒක වෙන්නේ වගේ අදහසක් නේ අපිට තියෙන්නේ. ඒ මොකද ඇතුලේ තියෙන ඒ කුඩා කුඩා කොටස්වල අනිත්‍ය බැලුවේ නෑ. අර පන්තියේ වෙන වෙනම එක එක්කෙනා එක එකන කුඩාම ඒකකේ දක්වා පිරික්සලා බලන්න ඕනේ. එතකොට තමයි ඒ ඒක මොකක්ද කියලා හරි හැඟීමකට එන්න පුළුවන්ක තියෙන්නේ. එහෙනම් දැන් කුඩා කුඩා ඒකකයන් පිරික්සලා බලනවා කියලා කියන්නේ අම්මාගේ ජීවිතේ මොනවද කියලා ඉස්සෙල්ලා ඒක වෙන් කරගන්න ඕනේ. අම්මා කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක්. අන්න ඒ ටිකේ අනිත්‍ය මෙනෙහි කරන දවසට කියනවා අනිච්චානු පස්සනාව කියලා. එතකොට තමයි අපිට අනිත්‍ය පිළිබඳව නියමම හැඟීම එන්නේ අන්න එතකොට. එතකම්ම ඒ නියමම හැඟීම එන්නේ නැහැ. ඔය කිව්වට තවත් අපිට බලාපොරොත්තු ඇති වෙනවා මේක කොහොම කිව්වට මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් තියෙයි කියලා. ඉතින් ඒකින්ද මේ අනිත්‍යානුපස්සනා කියන එක තේරුම් අරගෙන අපි අනිත්‍යානුපස්සනාව තමයි වර්ධනය කරන්න ඕනේ. නිවන් දැකීම සඳහා ගමන් කරන කෙනෙක් ක්‍රමානුකූලව අනිත්‍ය සංඥාවල් ඇති කරගනිමින් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා ඇති කරගනිමින් අන්තිමට එන්න ඕනේ අනිත්‍යානුපස්සනාවට. අනිත්‍යානුපස්සනාවට එනකොට තියෙන විශේෂත්වය තමයි මේක නිකන් මෙන්න මේ වගේ. මේක උදාහරණ කීපයක කීපයකින්ම තමයි අපිට කියන්න වෙන්නේ මේ කවුරු හරි කියනවා අපේ ගෙදර ටැංකියක තියෙනවා වතුර අපි තමු ගෙදර ගෙදර වතුර බොන ටැංකියේ තියෙනවා වතුර කවුරු හරි කියනවා ඔය උඩ ටැංකියේ තියෙන වතුර වතුරේ දියසෙවල් තියෙනවා ජරා වෙලා තියෙන කියලා දැන් අපිට ඔන්න දැන් අදහසක් තියෙනවා මේක මෙහෙම වෙන්න ඇති කවුරු හරි කිව්වා මේකේ වතුර ජරා වෙලා තියෙන්නේ මේකේ මේකේ මෙහෙම ගඳ තියෙනවා අර එහෙම කියලා කියනවා දැන් මට අදහසක් තියෙනවා එහෙම වෙන්න ඇති කියලා ඊට පස්සේ මම ගිහිල්ලා බලනවා ගිහිල්ලා බලනකොට මට පේනවා පාසි තියෙනවා ගඳ වගේ තියෙනවා කියලා දැනෙනවා. දැන් ඒතර මට සංඥාව ගොඩාක් ප්‍රබල වෙනවද නැද්ද? ඇත්ත තමයි මේක කියලා. ඉස්සෙල්ලාම නිකන් සංඥාවක් තිබ්බා. ටැංකියේ මෙහෙම ජරාව තියෙනවා කියලා. එතකොට ඒ ජරාව නැහැ කියලා සිතුවිලිත් ඇති වෙනවා. දැන් එතකොට ඒක නිකන් හරියට නිකන් අනිත්‍ය සංඥාව වගේ. ඊට පස්සේ ලිදර එතන ටැංකිය ළඟට ගිහලා බලනකොට පේනවා ඔක්කොම වගේ එහෙමයි කියලා. එතකොට ඒක නිකන් හරියට නිකන් සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥාව වගේ. හරිද? නමුත් මේකට අත තියලවත් නැහැ. දැන් මම මේ ටැංකියට බහිනවා. හරිද? බැහැලා දැන් මෙහෙම කරන ඉන්නකොට මම නිකන් ටැංකියම වෙලා ඉන්නවද නැද්ද? ටැංකිය අත් දකින්නවා. ඒ වතුර ඇතුළට බැසගෙන ඒ ඒ අත්දැකීම ලබා ගන්නවා. ඒ කියන්නේ ඒකේ ගඳ මට දැන් දැනෙනවා. ඒක ඒක අප්‍රසන්නන් ඒක මට දැනෙනවා. නේද? අන්න ඒ වගේ තමයි. අපිට ඉස්සෙල්ලාම මේ ඕලාරික වස්තු පිළිබඳ අනිත්‍ය සංඥාව ඇති වෙනවා. හරිද? අම්මා නිට්ටයයි තාත්තා නිට්ටයයි මේ විදිහට. ඊළඟට අපිට ඇති වෙනවා අනිත්‍ය සංඥාව වගේම ඊළඟට ඇති වෙනවා සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා සංඥාව. ඒ කියන්නේ අපිට තේරෙනවා. ඒතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ඒක අනුපස්සනාවට වැටෙනවා. ඒ කියන්නේ ඒක හැබැයි අනිත්‍ය වෙලාම දීමක් නෙවෙයි. ඉතින් ඒ සියලුම සංකාර සංස්කාරයන් අනිත්‍ය කියලා අපි අහගෙන දැනගෙන ඉන්නවා. ඊළඟට අපි මේ සංස්කාරයට බැස ගන්නවා. ඒ කියන්නේ සංස්කාරය කියන්නේ දැන් අපි සංස්කාරයෙන් වෙලා නැත්තම් සංස්කාරයට සමවැදිලා බලනවා. සංස්කාරයට සමවැදලා බලනවා කියලා කියන්නේ වේදනාවට හිත යොමු කරගෙන බලනවා. දැන් මේ වෙලාව ගත්තොත් මේ වෙලාවේ ඇති වෙන වේදනාවල් කියලා ගත්තොත් මට දැනෙනවා මේ සියලු වේදනාවල් ටික මේ වෙලාවේ ඇති වෙනවා. අන්න ඒ වේදනාවේ අනිත්‍ය දකින්න ඉන්නවා. හරිද? මේ වෙලාවේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක සමපාත වෙලා ඒකත් එක්ක ඒකට සමවැදිලා ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය අත්විඳින්මින් ඉන්නවා. අන්න ඒ කියන්නේ හරියට නිකන් ටැංකියට බහගෙන ඉන්නවා වගේ. හරි. අන්න ඒ ගානට මේක වැඩනකොට කියනවා අනිච්චානු වචන. අනිත්‍යම වෙලා ඉන්නවා. අනිත්‍යම වෙලා ඉන්නවා වගේ හරියට නිකන්. ඉතින් ඒකින්ද අනිත්‍යානුපස්සනාව වර්ධනය කරපුවාම තමයි අනිත්‍යානුපස්සනම් භාවෙන්තු නිත්‍ය සංඥාම් පදහති. එහෙමයි ධර්මයේ තියෙන්නේ. නිත්‍ය සංඥාව දුර වෙන්නේ අනිත්‍යානුපස්සනාව භාවෙන්තු වර්ධනය කිරීමෙන්. එතකොට අපි ඇත්තටම තමන්ගේ ශරීරය සහ තමන්ගේ තමන්ගේ කියලා දැනලා තියෙන ශරීරය සහ හිත කියන අරගෙන තමන්ගේ රූප කොටස අරගෙන මොකද කරන්න ඕනේ බලන්න ඕනේ හැම වෙලෙම ටික ටික ටික ටික ඉස්සෙල්ලාම මේකට අවතීන වෙච්ච හැටි බලන්න අර මං කිව්ව අර බෑග් එකේ කතාව වගේමයි මොකද මේ වගේ උදාහරණයක් බුදුජානක වහන්සේ දේශනා කරලා තිබුණා මම ඒකයි එහෙම කියන්නේ දැන් අසුභ භාවනාව කියන එක අපි දන්නවා අසුභ භාවනාව ගත්තාම ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම කෙටියෙන් එක මතක් කරන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උද්දම් පාදතලා අදෝ කේසමත්තක තතපරියන්තම් පුරා নানা ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති පිරික්සලා බලන්න කියනවා ඒකුත් අසුචියෙන් තමයි මේ ශරීරය හැදලා තියෙන්නේ කියලා එතකොට ඒක පිරික්සලා බලන විදිහත් කියනවා හරියට නිකන් කට දෙපැත්තෙන් බැඳපු මල්ලක් ධාන්‍ය පුරවලා තියෙන මල්ලක් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේම තමයි එතකොට මේ දාහන්නේ පුරවලා තියෙන මල්ල ලෙහෙලා බලනවා. මේන් වී, මේන් මෑ, මේ මුං, මේන් කව්පි හරිද කියලා වෙන් කරනවා. අන්න එහෙම වෙන් කරනවා වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය වෙන් කරන්න කියලා. මොනවටද වෙන් කරන්න කියන්නේ? කේසා ලෝමා නකා දන්තා දතෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජම් වක්ඛං හදයන් යකනම් පේකම් කිලෝමකම් පප්පාසා මේ විදිහට මේක වෙන් කරන්න කියනවා. එතකොට මේ ටික වෙන් කරගෙන ඒ ටිකට අපි කියනවා මේ අතෝ අහලා ඇති පටවි කලාප, ආපෝ කලාප, වායෝ කලාප මේ විදිහට පටවිය තද වැඩිපුර පටවිය තියෙන කොටසට කියනවා පටවි කලාප. ලකේස් දොම් වගේ වැටෙන්නේ එතෙන්ට. නිය එහෙම වැටෙන්නේ එතෙන්ට. ඊළඟට ආපෝ කලාප, තේජෝ වායෝ කියලා කොටස් හතරකට බෙදෙනවා. එතකොට දැන් හරියට නිකන් අර අර ලොකු ගමන් මල්ල කඩලා පෙටි පෙටි තියනවා කියලා කෑලි කලාප ටිකක් මේ මේ කලාප තියෙනවා එහෙම එහෙම තියෙනවා. හරි අන්න එහෙම බලාගත්තා වගේ. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ මේ කෙස්කොම් නියදත් කියන ඒවත් නැවත නැවත නැවත නැවත පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලනකොට මෙයාට තේරෙනවා ඒ කියන්නේ මුළු ශරීරෙම මම ඒක දැන් කියන්න යන්නේ නැහැ සම්පූර්ණයෙන් අපි ගොඩ කතාවක් කියලා තියෙන හින්දා මුළු ශරීරෙම පිළිකුලයි කියලා තනි තනි හැඟීමකට එනවා ඒක නැවත නැවත නැවත නැවත ඒ හැඟීමම ඒ හැඟීමම මොකද කෙස් පිළිකුලයි ලොම් පිළිකුලයි නිය පිළිකුලයි එක එක මේ මේ කොටස් 32 වෙන වෙනම වෙන වෙනම පිළිකුලයි කියලා තේරුම් ගත්ත හින්දා ඒ එකිනෙක වෙන වෙනම ඒ ඒ ඔක්කොම එකයි කියලා තනි හැඟීමකට එනවා ඒක 아무තු 아무තු එකක් නෙවෙයි මේ බලන්න යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා අපිට එක යාළුවෙක් නරකයි කියලා හිතුණා දැන් එයා නරකයි කියලා මට සිතුවිල්ලක් ආවා ඊට දෙවෙනි යාළුවා ආශ්‍රය කළ බලනට එයාත් නරකයි කියලා මට දැනුණා දැන් දෙවෙනි එක්කෙනා නරකයි කියලා මට සිතුවිල්ලක් ආවා එහෙම සිතුවිල්ල ආපු ගමන් දැන් මොකද වෙන්නේ දෙන්නම නරකයි කියලා ඒක සිතුවිල්ලක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා ආශ්‍රය කරලා බැලුවා එයාත් නරකයි කියලා තේරුණා. දැන් ඒ එයා නරකයි කියලා මට හිතක් ආවා. ඊළඟට ඒකත් එක්ක මොකද වෙන්නේ? තුන් දෙනාම නරකයි කියලා එක හිතක් එනවා. අන්න ඒ වගේ කෙස් කෙස් පිළිකුලයි, ලොම් පිළිකුලයි, නිය පිළිකුලයි, දත් පිළිකුලයි කියලා හැඟීම් උපදවා ගත්තාම මේ භාවනාවේදී මේ ශරීරය පිළිබඳව අන්තිමට එක හැඟීමක් එනවා ඔක්කොම පිළිකුලයි කියලා. ඊට පස්සේ ඔක්කොම පිළිකුලයි කියන හැඟීම සම්පූර්ණයෙන් වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගොඩ වර්ධනය කරගත්තාම එක දවසක් එනවා අන්න මේ මුළු ශරීරයෙන් පිළිකුලයි කියන හැඟීම විතරක් හිත නවතින දවසක් එනවා. ඒතකොට මේ ලෝකම ඊට පස්සේ එතෙන්ට ඉති අජ්ජත්තං වා බහිද්ධාවා කියලා කියන අනිත් ශරීරය ගැනත් අපි මෙනෙහි කරන්න පටන් ගන්නවා. අනිත් ශරීර ගැනත් මෙනෙහි කරනකොට ඒවත් පිළිකුලයි කියලා අදහසක් කරනවා. ඒත් එක්කම එහා පැත්ත මෙහා පැත්ත සර්ව සමව ඉතා පිළිකුල් වස්තු වලින් හැදලා තියෙනවා මේවා මේ හැඩතල වෙනස් වුණා කියලා කිසි වෙනසක් නැහැ ඔක්කොම ගඳ අහමන ඉතාම දුර්ගන්ධය තියෙන අසුචි ගොඩවල් වගේ ශරීර කියලා තනි හැඟීමකට එනවා දෙපැත්තම අරගෙන අන්න ඒ ගානට ඇවිල්ලා ඒ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගත්තාම තමයි අපි කියන්නේ ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කායන කායන පස්සේ විරති කියන්නේ අන්න ඒ ගානට ආවට පස්සේ ඉතින් මේ මේ කියන අජත්ත බහිද්ධාවා කියන කායානුපස්සනාවට ආවට පස්සේ මේකත් එක්ක මොකද වෙන්නේ අපිට මේක දෙකට වෙලා පේන්න පටන් ගන්නවා දැන් මගේ මේ ශරීරය මේ පිළිකුල් ශරීරය කියන්නේ එකක් ඒ ශරීරය හඳුනගත්ත මේ කමටහන හඳුනගත්ත මේ කමටහන දැනිච්ච වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ ශරීරයට අයිති නැති වෙන එකක් කියලා අන්න එහෙම වෙනකොට ඒක අත්දැකීමෙන් විඳින්න පුළුවන්කම තියෙනවා මේක දැනගෙන කරන කෙනාට විටක කයයි සිතයි දෙකම එකට දැනෙනවා විටක සිත විතරයි. කය සම්පූර්ණයෙන් සංසිඳනවා. ආය විටක කයයි සිතයි දෙකම එකට දැනෙනවා. ආය කය කය විතර සිත විතරක් දැනෙනවා. ඒ කියන්නේ කාය සංකාරයන් සංසිඳිලා පස්සම් භයං කාය සංකාරං කාය සංකාරයන් සංසිඳිලා මනෝ අරමුණක් විතරක් ඉතුරු වෙනවා එතන මට මගේ කය මතක් කරලා දැනෙන්නේ නැහැ. අන්න එහෙම වෙනකොට හොඳට තේරෙනවා අවධානය යොමු කරොත් හිතයි කය කියන දෙකක් කියලා. හරි මේක මේ මේක වෙන් වශයෙන් මේ මේ ගැලීම් දෙක හොඳට දැනෙන්න පටන් ගන්නවා මේ කය කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති එකක්. ඒක හොඳ ඇත්තටම අපේ මේ ශරීරය කියන එක කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ කොණ්ඩේ දන්නවද මේ මගේ කොණ්ඩේ කියලා? නේද? අපේ අපේ ඔළුව දන්නවද මේ අහවලාගේ ඔළුව අපේ දත් දන්නවද මේ අහවලාගේ දත් අපේ කන් දන්නවද මේ අහවලාගේ කන් ඒ මොකක්වත් මේ ශරීරය දන්නේ නෑ ඒක තියෙන නිකම් මස් ගොඩක් විතරයි එතකොට අන්න ඒ මස් ගොඩක් විතර තියනවාය කියලා අපි දැනගත්ත දැනගත්තාම මේක මස් ගොඩක් විතරයි කියලා ඒත් එක්ක එහෙනම් මොකද්ද මේක ක්‍රියාත්මක භාවයට එන්නේ කියලා එහා පැත්තේ තියෙන නාම කොටස ගැන අදහසක් වෙනවා නේද? එතකොට තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්න පහසු වෙන්නේ ඒක දිහා නුවණින් බැලීමෙන්. නැතුව මේ කය දැනෙන්නේ නැතුව යන ගිය ගමම්ම නාම රූප පරිච්ඡේදයක් වෙලා නැහැ. කෙනෙක්ගේ කය දැනෙන්නේ නැතුව ගියාට නාම රූප පරිච්ඡේදයක් වෙලා නැහැ. ඒ தත්වෙට යාගේ හිතපත් වෙලා නැහැ. ඒක හරියට නිකන් මෙන්න මේ වගේ මේ අපි හිතන්නේ අපි කෙනෙක් ගැන අඳුරන්නේ නැති කෙනෙක් ගැන විස්තර අහගන්නවා. එතකොට අපිට කියනවා යා කහ පාට ෂර්ට් එකක් අඳන් ඉන්නේ. යා එයාගේ ගතිගුණ මෙහෙමයි, එයා hina වෙනකොට මෙහෙමයි, එයා කතා කරනකොට මෙහෙමයි කියලා විස්තර දැනගෙන අපි යනවා එයාව හොයාගෙන. හොයාගෙන ගියාම එයාව හම්බෙනවා. හම්බෙනකොට අපිට අර විස්තර ඔක්කොම අමතක වෙලා එයාව හඳුනාගත්තේ නැත්නම් එයා පිළිබඳව ඒ අදහස එනවද? ආ මෙයානේ මේ දැනගෙන තින්නේ කියලා. නෑ. අන්න ඒ වගේ අපි රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන දැනගන්නවා. දැනගෙන ඒවා ගැන දැනගන්නකොට ඒ දැනගත්ත දේවල් පිළිබඳව ඒ කියන්නේ අර නාම රූප දෙක වෙන්ව දැනෙනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් නාම රූප පරිච්ඡේදය ගැන දැනගෙන හිටිය කෙනාට තේරෙනවා මේ තියෙන්නේ නාම කොටසයි රූප කොටසයි එකට වැඩ කරන හැටි මෙන්න නාම කොටස විතරක් වෙන් මෙන්න මේ දෙක මෙන්න එකක් මෙන්න මේ දෙක මෙන්න එකක් කියලා අර දැනුම එතෙන්ට යෙදෙන්න ඕනේ අර තේරුම් ගත්ත දැනුම කලින් අහගත්ත කලින් දැනගත්ත දැනුම මේ සිද්ධියට යෙදුනහම එයාට නාම රූප දෙක හොඳට වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. අන්න එතකොට කියනවා නාම රූප පරිච්ඡේද වුණා කියලා. දැන් ওই විදිහට නාම රූප දෙක ගැන වෙනත් අදහසක් ඇවිල්ලා නැත්නම් ඒකේ පරිච්ඡේද ඒ නාම රූප දෙක පරිච්ඡේද වෙලා දැනිලා ඊට පස්සේ වෙනම නාම කොටස විමසනවා. වෙනම රූප කොටස විමසනවා. රූප කොටස විමසනකොට එයාට හම්බ වෙනවා පඨවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියලා සුද්ධාෂ්ටක ටික. නාම කොටස පිරික්සනකොට එයාට ඉතිරි සියලුම දේවල් තේරෙන්න පටන් ගන්න වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන නාම කොටස ගැන තේරෙනවා. දැන් එයාට මනසට හොඳට ගෝචර වෙනවා මෙන්න වේදනාව කියලා ගත්තොත් වේදනාවේ ඇතිවීම නැතිවීම වේදනාවේ ඇතිවීම නැතිවීම තමන්ගේ තුලින් මේ කයේ තියෙන වේදනාවට හිත යොමු කළා දැන් මොකද අර වෙනම හම්බෙන්නේ නාම කොටස කියලා පංච උපාදානස්කන්ධයනේ පංච උපාදානස්කන්ධේ නාම කොටස කියලා කියන එතන අපිට අරූපී කොටස විදිහට ගන්න තියෙන්නේ මොනවද වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස එතකොට අන්න ඒ කොටස වෙනම ගත්තාම වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස ගත්තාම එන්න ඒ එකක් ගමු අපි අපි හිතමුකෝ සංඥාව කියලා මගේ ළඟ දැන් මේ සංඥාව අරගෙන මෙතන ක්‍රියාත්මක භාවය පිරික්සනවා බලන්න සංඥාවේ මෙතන ක්‍රියාත්මක භාවය පොඩ්ඩක් පිරික්සන්න හරිද බලන්න මොකද වෙන්නේ කියලා බලන්න සංඥාව කියන්නේ හඳුනා ගැනීම හරි හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය මේ මොහොතේ මගේ ළඟ සිද්ධ වෙමින් තියෙන ක්‍රියාවලියක්. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියක්. හඳුනා ගැනීම කියන්නේ මොකක්ද? ඔන්න දැන් අම්මා කියනකොට අම්මා කියලා හඳුනා ගන්නවා. පෙර කියනකොට පෙර හඳුනා ගන්නවා. අඹ කියනකොට අඹ හඳුනා ගන්නවා. මේ පවන්නත්තට එහෙම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවද? නෑ. අපේ මානසිකාරයේ තියෙන ලක්ෂණයක් තමයි යමක් හඳුනා ගන්න පුළුවන්. ඇහෙනකොට, පේනකොට, නැත්තම් දැනෙනකොට යමක් හඳු මේ අහවල් දේ අහවල් දේ කියලා හඳුනා ගන්න පුළුවන්. අන්න ඒවට කියනවා සංඥාව කියලා. දැන් මම අහන මේ අත්තන්ගේ මේ මොහොතේ තියෙන හඳුනා ගන්න මේ මොහොතේ අපි හඳුනා ගනිමින් තියෙනවා නම් මොකක් හරි ඊළඟ ශනේ ඒ ආරම්මණයත් එක්ක ඒක වෙනස් වෙනවද නැද්ද නේද ආය ආය චට්ටික බලනකොට ආය වෙනස් ඊළඟට බලනකොට මේ වෙනම හඳුනා ගැනීමක් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය කියන එක මට එහෙනම් ඔයා මේකම හඳුනා ගනිමින් ඉන්න හඳුනා ගනිමින් ඉන්න කියලා මේක එක දිගට මට ඕන හැටියට පවත්වන්න පුළුවන්ද? බෑ මේ හඳුනා ගැනීම කියන එක මේ ඇති වෙනවා මේ නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක මොකක් එක්කද ඇති වෙන්නේ නැති වෙන්නේ? සිතත් එක්කම ඇති වෙන්නේ නැති වෙන්නේ. වේදනා සංඥා ආදී පස්ස වේදනා ආදී සර්වචිත්ත සාධාරණ චෛතසික වර්ගයක් තියෙනවා. ඒ ඒ හැම හිතත් එක්කම ඇති වෙලා හැම හිතත් එක්කම නැති වෙලා යන එකක්. එහෙනම් සංඥාවේ ආයසය චිත්තක්ෂණයයි. එහෙනම් ඒ සිතක් හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන හින්දා සංස්කාරය කියලා කියන සංඥාවේ ආයසයත් එන්නේ චිත්තක්ෂණයයි. එතකොට අපේ තුල ඇති වෙන සංඥා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ නැති වෙනවා අන්න ඒ ඇති වෙන සංඥාව දිහා මම හොඳට අවධානය යොමු කරගෙන ඉන්නවා. යනකොට ඉන්නකොට මට මේ ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන මේ සංඥාව කියන එක හැම වෙලෙම නැති වෙන එකක් නේ. හැම වෙලෙම නැති වෙන එකක් නේ කියලා හොඳට තේරෙනවා. හරි. ඒකර මගේ ළඟ සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන අන්න ඒ සංඥාවේ තියෙන අනිත්‍ය ස්වභාවය. සහ ඒ සංඥාව හොඳට බලනද ඒ සංඥාව ගැන අපි හිතුවොත් එහෙම අපේ තුල ඇති වෙන මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන ක්‍රමයකද මේ සංඥාව ඇති වෙන්නේ. සමහරවිට සංඥා හින්දා අතීතයේ සංඥා නැවත මෙහි අලුතෙන් ඒ සංඥාව අරමුණු වෙනකොට හිතෙන් ලොකු දුක් ඇති වෙනවා නේද මට ඕන විදිහට නම් ඒ සංඥාව තබාගත හැක්කේ මම මොකද කරන්න ඕනේ මට දුක් ඇති වෙන වෙලාවට දැඩි තීරණයක් ගන්න ඕනේ නෑ මට මේ සංඥාව ඕනේ නෑ නේද? මට මේ මේ දුක් සහිත සංඥාව ඕනේ නෑ. දැන් පවුලේ කෙනෙක් මරුණාට පස්සේ ලොකු දුකක් ඇති වෙනවා. ඉතින් පරණ ඇඳ ඒවා පරණ කතා කරපුවා ඔක්කොම මතක් වෙනවා. අරව දකින්න. ඇඳුම් ටික නම් විසිකලා හරි දාන්න පුළුවන් කියන්නකෝ. පැත්තෙල්ල ඉඳගත්තුම අන්න අර මතක් වෙන එක නවත්තන්න පුළුවන්. අර බලන්න එහෙනම් දුක් සංඥා එනකොට මට ඕන හැටියට ඒවා නවත්ත ගන්න බෑ. සැප සංඥා එනකොට මට ඕන හැටියට ඒවා පවත්ත ගන්න බෑ. එහෙනම් නවත්තන්නවත් පවත්තන්නවත් බැයි නම් ඒ තියෙන අනිත්‍ය අනාත්ම ලක්ෂණය. අන්න ඒකට කියනවා සංඥාවේ අනාත්ම ලක්ෂණය කියලා. හරිද? එතකොට අන්න ඒ පංච උපාදානස්කන්ධයෙන් එකක් නිසාවෙන් එන්න ඒ ලක්ෂණය තෝරගන්න වෙලාවට කියනවා අනිත්‍යානු පස්සනාව කියලා අනිත් වෙනා අනාත්මය නම් අනාත්මානුපස්සනාව කියනවා දුක් නම් දුක්ඛානුපස්සනාව කියලා කියනවා එතකොට මෙන්න මේ විදිහට අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය කෙටියෙන් කියනවා නම් මෙච්චර කියපු ඔක්කොම අරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපිට කොයි වෙලාවක හරි ගෝචර වෙනකොට අන්න එතකොටයි කියන්නේ පරමාර්ථ ධර්මයක් ඒක. ඒ පරමාර්ථ ධර්මයේ ත්‍රිලක්ෂණය ගෝචර වෙනකොට අපි කියනවා අනිත්‍යානුපස්සී, අනත්තානුපස්සී, දුක්ඛානුපස්සී ආදී වශයෙන් කියනවා. එහෙනම් දැන් අපේ පරම අදහස වෙන්න ඕනේ මෙන්න මේ අනුපස්සනා தත්වෙට අපේ විපස්සනාව වර්ධනය කරගන්න. තමන්ගේ විදර්ශනාව අනුපස්සනා தත්වෙට වර්ධනය කරගන්න තුරු ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් අපි ඊට කලින් ඉඳලාගත්ත උද්‍යව ඥාණයෙන් එහෙන් පස්සේ යන්න බලන්න. සත්‍ය සුද්ධිය විමසනකොට තියෙනවා උද්‍යව ඥාණය ළඟට තියෙනවා භංගානුපස්සනා. නේද? ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා ඒකත් එක්ක මුංචිත කම්මතා ඥානය අර මේ ඒ වගේ ඉතිරි ඥානයන් ටික පහළ වේ පහළ වෙනවා නිබ්බිදානුපස්සන. ඒකට ඒකේ තියෙන නිබ්බිදානුපස්සන. භංගානුපස්සන. අද මේ මේ හැම එකම තේරුම එකම දෙයක්. අර සිත පිහිටවා ගන්න ඕනේ අනුපස්සනාවේ සිත අපි හරියට පිහිටවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අනුපස්සනා ලෝකෝත්තර වශයෙන් තියෙන දේවල් වල අරමුණු කිරීමයි. ඒකෙන්ද අපි හැම වෙලෙම පුරුදු වෙන්න ඕන ටික ටික අර නිකම්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කිය ඉන්නේ නැතුව පංච උපාදානස්කන්ධේ ත්‍රිලක්ෂණය බලන්න ත්‍රිලක්ෂණය ගැන අවබෝධ කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕන සාමාන්‍ය වශයෙන් ඒ தත්ත්වෙට හිත සකස් කරගන්න නම් ඒ සංඥාවේ තියෙන ඇත්ත తত্ত্বය නැත්තම් සංකාරයේ තියෙන ඇත්ත తত্ত্বය හොයාගන්න නම් ඒ ඇත්ත తত্ত্বයට හිත යොමු කරගෙන ඉඳීමේ ශක්තිය තියෙන්න ඕනේ. හරිද? අපි කිව්වොත් එහෙම වේදනාව කියන්නේ ඔය කියන විදිහට අපි දන්නවා සංස්කාරයක් කියලා. මේ අන්න ඒ අපේ මේ වේදනාව කියන එක අපි දන්නවා සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන එකක්. එහෙනම් සිතේ ඇති වෙන චිත්තක්ෂණයකමයි වේදනාවේ ආයශයත් අපි හෙට දවසේ මේක මේක කමටහනක් විදිහටම සාකච්ඡා කරමු. දැන්ට මම කෙටියෙන් මතක් කරන්නම්. කළ යුතු දේ ගැන කරන්න ඕනේ. හින්දා අනිත් කමටහනක් විදිහටම ගොඩක් කතා කරන්න ඕනෙත් නැහැ. වේදනාවන පස්සනාව ගැන අපි කියලා දීලා තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ කෝණෙ හින්දා නැවත කතා කරන්න ඕනේ. මේ මොහොතේ කිව්වොත් එහෙම පංච උපාදානස්කන්ධය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපේ කාට හරි කෙනෙකුට එයාට මොනවද අවශ්‍ය? එයාට ඕන පංච උපාදානස්කන්ධ සාම්පලයක් නේද? නැත්නම් අවධානය යොමු කරන්නේ මොකේද? එහෙනම් සාම්පලය විදිහට ගන්න වෙන්නේ තමන්ගේම ශරීරය. ඊළඟට මේක පිරිස්සන්න එයාට ඕන මොකක්ද? මේ දන්න දැනුම මනසින් නැగిලා එන මානසිකාරයක් ඕනේ. ඒ ඒ මානසිකාරය කියලා වැඩපිළිවෙලත් අපි ළඟ දැන් තියෙනවද නැද්ද? නේද? මානසිකාරය කියන එක තියෙනවා. එහෙනම් අපි කියනවා මේ මානසිකාරය කියන වැඩපිළිවෙලට කියනවා එහෙනම් මේ දැන් පිරික්සන්න මේ මොහොතේ අපි එක එක ඉරියව්වක ඉඳගෙන වේදනාවේ අනිත්‍ය වේදනාවේ අනිත්‍ය අත්දකින්මින් ඉඳ උත්සාහ කරනවා. මොකද වේදනාව කියන්නේ පරමාර්ථ ධර්මයක් අපි ඔය කියන අපි බලාපොරොත්තු වෙන අනුපස්සනාවට වැටෙන එක. එහෙනම් මේ වේදනාව මේකත් එක්ක මම මොකද කරන්නේ? දැන් පිරික්සන්න පටන් ගන්නවා මේකේ. එතකොට අන්න එහෙම මේක පිරික්සනකොට මගේ සිත මට වේදනාව කියන්නේ එක දිගට ගලාගෙන එන එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත නැවත නැවත හැදෙන වේදනාවක් වන දුක් වේදනාව විතරක් නෙවෙයි සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා කියන එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ කැඩෙන කැඩෙන කැඩෙන එක නැත්තම් නැති වෙන නැති වෙන නැති වෙන එක නැවත නැවත සකස් වෙමින් එන එකක් වේදනාව කියලා කියන්නේ ඒකට කියනවා සන්තතියක් කියලා මේ සන්තතිය තමයි අපිට ඝණයක් විදිහට දැනෙන්නේ මේ එතකොට මේන්න මේ සන්තතියට අවධානය යොමු කරගත්තොත් යම්කිසි කෙනෙක් හරිද එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන වේදනාවට අවධානය යොමු කරගත්තොත් අන්න එයාට කියනවා වේදනානු වේදනානු පස්සීව නැත්තම් අනිච්චානු පස්සීව ඉන්නවා කියලා අන්න ඒ සන්තතියට අවධානය යොමු කරගත්තොත් ඒ අපි තුල ඇති වෙන වේදනාව අවබෝධ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා හේතුත් ඇතුව. දීර්ඝ වශයෙන් මේක ගැන මෙනෙහි කරනකොට මෙන්න මේ හේතුව තිබ්බොත් දැන් උදාහරණයක් ගත්තොත් අසුබ හැඟීම උපදුනාට පස්සේ කලින් සැප වේදනා තිබ්බ දේවල් පිළිබඳ අපි උපේක්ෂාවට වෙනවා. කලින් ඇලීම් තිබ්බ වෙනකොට නොඇලීම් ඇති වෙනවා. කලින් ග්‍රහණය කරගෙන තිබ්බ දේවල් වෙනුවට අතහැරීම සිද්ධ වෙනවා. ඒක වුණොත් විතරයි ඒක වෙන්නේ. හරිද? අසුභාවනාව වර්ධනය කරොත් ඒ වගේ තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් එතකොට එවැනි තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙන භාවනාවක් අපි හිමීෙන් වර්ධනය කරගෙන ගිහිල්ලා ඒ වගේ තත්යකටපත් වෙලා ඒකේ තියෙන ඒ වෙලාවේ ඇති වෙන වේදනාවල් වල ඒක වෙන් කරගෙන වේදනාවල් ගැන පිරික්සන්න පුළුවන්කම තියෙනවා. ඒන්න ඒ පිරික්සන්න පුළුවන්කම තියෙන්න නම් අපි තුල ඒ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන මේ චිත්ත ශක්තිය නැත්නම් හිතේ හිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්න ඕන. නැත්නම් අර වේදනාව වෙන් කරගන්න බෑ. ඉතින් ඒක තමයි දැන් දැන් මේ මොහොතේ අපි කිව්වොත් එහෙම මේ අසුභ භාවනාවට ගිහිල්ලා ඒකෙන් වේදනාව ඉස්මතු කරගෙන ඒ වේදනාවේ ඇතිවීම නැතිවීමට හිත යොමු කරන්න කියලා කිව්වා. දැන් මානසිකාරයකුත් තියෙනවනේ කියලා. ඉතින් අසුභ භාවනාවෙන් පටන් අරගෙන වේදනාවට යනවා කියලා පටන් ගනී පටන් ගත්තට හැබැයි හිත කොහේව තැන් තැන් වල තැන් තැන් වල යනවා නේද හිත කොහේව තැන් තැන් වල යනවා ඉතින් අන්න ඒ தත්වයෙන් අත මිදෙන්න තමයි අපි මේ ඔක්කොම දේවල් ටික කරන්නේ එතෙන්ට යනකම් අපිට මේ අනිත්‍ය නැත්තම් අනුපස්සනා කියන தත්වෙට යනකම් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ ඊට මෙහා ධර්මය අවබෝධ වීමක් නැහැ ඉතින් ඒකෙන්ද අනුපස්සනා தත්වයට අපේ සිතපත් කරගන්න අපි සීලාදී ගුණධර්ම රැකලා. ඒකයි මේකේ තියෙන අද ඉඳන් අපිට කතා කරනකොට මට කිසි ගැටලුවක් නැතුව කතා කරන්න පුළුවන්. ඒ වැනි தත්වයකට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ මූලිකව සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි දක්වාවත් ඒ විතරක් නෙවෙයි කාංකා වේතන සුද්ධියත් ඉතාම ඕන වෙනවා මේ දේවල් වලට එකක්වත් අතහරින්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් අපේ මේ సంతානය තුල වර්ධනය කරගන්න සීලය රැකලා, ගුණය රැකලා, හිත ඒකාග්‍ර කරගන්නට හරියට නිකන් අර ගහක් කපන්න ඕන තැනක පිහිය මොහක් තියාගත්තා වගේ. ඒ වගේ සිතකින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ අනුපස්සනා කියන தත්තෙට පත් වෙන්න. ඉතින් ඒකින්ද අනුපස්සනාව කියන தත්ත්වයට අපිපත් විය යුතු තියෙනවා. ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පංච පාදානස්කන්ධයේ ඇත්ත తත්වය දකිනකම්. ඉතින් මේක තේරුම් ගත්ත අපි මොකද කරන්න ඕනේ? ඉතා දැඩි වීරියක් ගන්න ඕනේ. මම මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ தත්ත්වයටපත් නොවි කටයුතු කරන්න බෑ. ඒකින්ද ඉතාම සීලවන්ත වෙන්න ඕනේ. ඉතාම ගුණවන්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන ආහාරයේ මාත්‍රාන්‍යතාවය ඇති කරගන්න ඕන හැම පැත්තකින්ම හාත්පසින්ම අපේ යම්කිසි වෙනසක් ඒ කියන්නේ වෙනදාට වැඩිය හාත්පසින්ම අනිත්‍ය දකින්න හාත්පසින්ම අනාත්මය දකින්න පුළුවන්කම තියෙන්න ඕන අන්න එහෙම දැක්කහම අපිට තියෙන සිතුවිල්ල තමයි අර මම කලින්ම බණ පටන් ගද්දිම කිව්ව සිතුවිල්ල මොකක්ද ඒ කිව්වේ මේ යම්කිසි විදිහකින් මට විකල්ප ඇති වෙන්න හේතුවක් නැහැ. දැනට මට මොකක් හරි දෙයක් වෙනස් වෙනවා කියලා දැනනකොට මම ඒ වෙනුවට වෙන දෙයක් ආදේශ කරගන්න බලනවා. මගේ ඉන්න එක සහෝදරයෙක් මාත් එක්ක නිකන් තරහ වෙලා යා වෙනස් වෙලා වගේ තේරෙනවනේ වෙනස් සහෝදරයෙක් ආදේශ කරගන්න හදනවා. ඉතින් එහෙම ආදේශ කර කර ආපු ගමනක් මේක තියෙන්නේ. හැමදාම අපි එක තැනකින් සැනසීමක් නැහැ කියලා වෙන තැනකින් හොයනවා. එතනින් සැනසීමක් නැහැ කියලා වෙන තැනකින් හොයනවා. ඉතින් එහෙම ආවට මේ කවදාකවත් ඉවරුනේ නැහැ. හැබැයි හැමදාම අපේ හිත කියන්නේ නෑ නෑ ඊළඟ ඊළඟට හොයන්න. ඊළඟ එකත් හොයන්න කියලා. එහෙම වුණාම සන්තෝෂෙම ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වගේ දෙයක් ගැන අපි තේරුම් ගත්තාම අපිට එන සිතුවිල්ල තමයි අතනිබ්බින්දති දුක්ඛේ සමග්ග විසුද්ධිය. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා මම මගේ ජීවිතේ මොනවද ඉස්සරහට කොතෙන්ටද මම යන්නේ? ඇයි? යන යන තැන තියෙන්නේ අනිත්‍ය වූ සංස්කාරයන්. ලංකර ලංකර ගන්න හැම දෙය තුළම තියෙන වෙනස් වෙන දේවල්. ඉතින් හැම වෙලේම මේවා වෙනස් වෙනකොට පීඩනයටපත් වෙනවා. හැම වෙලේම මේවා වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. හැම වෙලේම ඒවා වෙනස් වෙන නැවත හදන්න වෙනවා. නේද? අපි ළඟ ඉන්න අය ගත්තත් ඒ කට්ටිය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට දැන් ආදරයක් වගේ දෙයක් වුණත් වෙනස් වෙනකොට අපි ඉක්මනට ආයසරයක් හොඳට කතා කරලා මොන හරි කළේ ඒ ආදරය ආයසරයක් හදාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මහා දුක්ඛයක්. ඒකයි කියන්නේ විපරිණාම දුක්ඛය. ඒක වෙනස් වෙනකොට ඇති වෙන දුක්ඛය දුක්ඛ දුක්ඛය. ඒක නැවත හදන්න දුක් වෙනවට කියන සංස්කාර දුක්ඛය. ඒ විදිහට මේ දුක් මාලා තුනකින් අපි ඒක දුක්ඛානුපස්සනාවේ කතා කරනවා. ඒ ඒ ඒ දුක් මාලා තුනකින් අපි හැම වෙලෙම පීඩණයට ලක් වෙලා තියෙන අන්න ඒක දැනিলা නිබ්බිදාවක් ඇති වෙනවා මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන වස්තුන් එක්ක මම බැඳීමක් ඇති කරගන්නේ නැහැ එහෙමනම් ඒක අතහැරීමකුයි සිද්ධ වෙන්නේ ඒ මොකද ඒක කරගෙන වැඩක් නැහැ කොච්චර කරත් අන්තිමට දුකටම පත් වෙන හින්දා පංච උපාදානස්කන්ධය තුළ බැඳීම් අඩු වෙන පංච උපාදානස්කන්ධයෙහි කලකිරෙනවා හිත අන්න ඒ කලකිරීම තමයි ඒ සමග්ගෝ විසුද්ධිය කියලා කියන්නේ එකම විසුද්ධියට මාර්ගය කියන්නේ අන්න ඒ කලකිරීම. ඉතින් මේ ආකාරයට අනුපස්සනාව පිළිබඳ අපි නැවත හෙට දවසේත් බොහෝ වශයෙන් සාකච්ඡා කරනවා අනිත් දවසේ සාකච්ඡා කරනවා සත්‍ය සුද්ධියත් එක්ක අනිත්‍ය ස්වභාවය වැඩිච්ච ආකාරය මේ අත්ව Tamanටම දැන් තේරුම් ගන්න පුළුවන්කමක් ඇති. ඉතින් ඒ අනුව කටයුතු කරමින් තමන්ගේ ජීවිත අභිවෘද්ධිය සලසා ගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානය වාසනාව ලැබේවා කියලා විශේෂයෙන්ම අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන මේ පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු හැමදෙනාම මේ ධර්ම දානමය ආනිසංස වාරය හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති Thank you.